එමනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. තව විශේෂ පණිවිඩයක් හැම දිනාටම සිහිපත් කරන්නට ඕන. 2014 වර්ෂයේ අපි සජ්ජන සමාජ සංවර්ධන පදනමින් ආරම්භ කළා දුෂ්කර විහාරස්ථාන එක වර්ෂයකට 100කට වැඩි ප්‍රමාණයක් තෝරාගෙන කටින පිංකම් කරන්න කැමැත්තක් ඇති දායක කණ්ඩායම් මේ තැන්වලට සම්බන්ධ කරලා වස් ආරාධනා කරලා ඒ ගම්වල ඉන්න දායකයොත් එකතු කරගෙන මෙහෙන් යොමු කරන දායකයොත් එකතු වෙලා දෙගොල්ලම එකතු වෙලා එකම දවසේ එකම වෙලාවේ ලංකා පුරාම කටින පිංකම් 100කට අධික ප්‍රමාණයක් සිද්ධ කරලා අපි සත්‍යක්‍රියාවක් කරන්නට ආරම්භ කළා ඒ කුසල බලයෙන් රටට ශාසනයට අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් ශාසනයත් සුරක්ෂිත වෙන්න කියලා. ඉතින් විටින් විට අපි විවිධ කරුණු පාදක කොටගෙන බඳු සත්‍යක්‍රියාවන් සිද්ධ කළා. මේ වසර 10ක් මුළුල්ලේම අපි මේ සත්‍යක්‍රියාව සිද්ධ කරගෙන ආවා. ඉතින් වර්තමානයේත් අපට පේනවා ශාසනයට රටට සිදුවෙමින් පවතින දේවල් දිහා බැලුවහම ඒබඳු සත්‍යක්‍රියාවක වැදගත්කම කොච්චරද කියලා. ඉතින් ඒ නිසා මේ වසරෙත් අපි 10 වෙනි වතාවට මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට ඒ වගේ දුෂ්කරතා තියෙන පන්සල් වලින් ඒ වගේම කටින පින්කමකට තවම කවුම කවුරුත් දායකයෙක් ඉදිරිපත් නොවුණු තැන් ඉදිරිපත් වුණත් ඒගොල්ලන්ට ඒක කරගන්න ශක්ති ප්‍රමාණයක් නැති තැන් එහෙම විහාරස්ථාන බොහෝමයකින් ඉල්ලීම් තියනවා හැකිනම් දායකයෝ යොමු කරලා දෙන්න කියලා. ඒ නිසා අපි විවෘතව හැමදෙනාටම ආරාධනා කරනවා. ඒ වගේ ටිකක් දුෂ්කර විහාරස්ථානයක කටන චීවර පූජාවකට දායක වෙන්න තමන්ට තනියෙන් හරි කිහිප දෙනෙක් එකතු වෙලා හරි තමන්ට හැකියාව තියෙනවා අපට කතා කරන්න ඒ අයට එබඳු විහාරස්ථානයක් වෙන් කරලා දෙන්නට පුළුවන්. ඉතින් දුර බැහැර නිසා නිතර යන්න එන්න බැරි වුණත් වස් ආරාධනාවට ගිහිල්ලා ඊළඟට කටින පිංකම සංවිධානය කරන අවස්ථාවට ගිහිල්ලා ඊළඟට කටින පිංකමට කියන ওই අවස්ථා තුන තමන් එතනට සම්බන්ධ වෙලා අනිත් වැඩ කටයුතු අපිට දුරකථනයෙන් කතා කරලා උන්වහන්සේලාට දානමාන අඩුපාඩු තියෙනවා නම් වියලි සලාක සම්පාදනය කරලා දීලා ඉතින් අද කාලේ ඒවක් කරන්න ඕන තරම් පහසුකම් තියෙනවා ඒ නිසා දුර බැහැරනේ අපට යන්න බෑනේ යන්න කාලය නෑනේ ඈත නිසා ගමන් වියදම් වැඩිනේ කියලා. එහෙම හිතන්න අවශ්‍ය නෑ. එහෙම කන්න පින්කමක් කරන්න දුෂ්කර විහාරස්ථානයකට එහෙම උදව් කරන්න කැමැත්තක් තියෙනවා අපට කතා කරන්න ඒ අයට ඒ බඳු විහාරස්ථාන වෙන් කරලා දීලා ඒ කටන පින්කම් කරන්න යොමු කරන්න පුළුවන් ඊළඟට කටින සිවුරු ටික අපි සියල්ලක්ම මහලා ඒ අයට ලැබෙන්න සලස්සනවා ඒ එකම දිනේ පූජාව සිද්ධ කිරීම සඳහා. ඒ පිළිබඳව වැඩි විස්තර අපි විස්තර පත්‍රිකාවක් සකසලා තියෙනවා කොහොමද ඒක කරන්න ඕන කියලා. ඉතින් එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට විස්තර පත්‍රිකාදී අපිට එවන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් කතා කරා. සරෝජා මහත්මිය අත උස්සලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්ස විදේශයක ඉන්න කෙනෙකුට එහෙම කටින පින්කමට සහභාගී වෙන්න ඕන නම් ස්වාමීන් වහන්ස දැන් අපිට ඇවිල්ලා වස් ආරාධනා කරන්නත් බෑ ඒ උපස්ථාන කරන්නත් විදියක් නැහැනේ ඒකට පහසුකම්පත් තියෙන්නේ අපි ස්වාමීන් වහන්ස අපිට මේ ක්‍රම දෙකකින් එකක් පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි විදේශ රටක ඉන්න කෙනෙකුගේ ලංකාවේ ඉන්න ඥාතිවරයෙක්ව මිත්‍රයෙක්ව යොමු කරන්න පුළුවන් නම් අපිට ඒ අය හරහා මෙහි කටයුතු සංවිධානය කරන්න පුළුවන් එහෙමත් Tamanට කෙනෙක් නැතිනම් අපිට ඒ අදාළ පන්සල තෝරාගෙන ඒකේ ලිපිනය සහ දුරකථන අංකය අපි දෙනවා. එතකොට අපිට උන්වහන්සේලාට පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම විදේශ රටක ඉන්න කෙනෙකුයි දායකත්වයෙන් දරන්නේ ප්‍රායෝගිකව ආරාධනාවට එන්න විදිහක් නැහැ. ඒ නිසා ගමේ දායක පින්වතුන් විසින් කරන ආරාධනාව පිළිගෙන වස් සමාදන් වෙන්න ඒ කඩන චීවර පූජාව සඳහා ගමේ අය දරන දායකත්වයට අමතරව ඉතිරි කරන්නට ඕන කටයුතු විදේශ රටේ ඉඳලා ඒවා සඳහා අවශ්‍ය දේවල් සොයලා බලලා සංවිධානය කරන්න දායක වෙන්න පුළුවන් කියන එක උන්වහන්සේත් එක්ක පුද්ගලිකව සාකච්ඡා කරලා අපිට එහෙම වැඩ පිළිලක් යොදා ගන්න පුළුවන්. මොකද කොහොමත් අපිට කොයිතරම් දුෂ්කර ප්‍රදේශයක වුණත් ඒ ගමේ ඉන්න දායක පිරිස ඒ කියන්නේ පන්සලට හිතවත්ව නිතර යන එන දායක කණ්ඩායම් දෙක තුනක් හරි හැම පන්සලකටම ඉන්නවනේ. ඒ නිසා ඒ ලවා අපට වස් ආරාධනාව කරලා ඒ දානමානවල අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම විදේශ රටක ඉඳලා හරි දායක වෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවේ නොවුනත් විදේශ රටක හිටියා වුණත් එහෙම කැමති අය අපිව දැනුවත් කරන්න බුද්ධික මහත්මයා මේ අපේ දුරකථන අංකයක් තව අවශ්‍ය නම් යොමු කරන්න. එතකොට ධර්ම යාත්‍රා ගෲප් එකට කැමති කෙනෙක් යොමු කළත් කමක් නැහැ. එහෙම නැත්නම් කෙලින්ම අපේ දුරකථන අංකයට කතා කළත් කමක් නැහැ. ඒ අයට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරලා දෙන්න පුළුවන්.